බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඒ මහත්මයා දෙවෙනි ප්‍රශ්නයක් උත්හලා තියෙනවා. දානයක් දීමේදී කුසල කර්මයක් නිසා අකුසල කර්මයක් සිදුවිය හැකි බව බවද යමක් බලාපොරොත්තුෙන් දන් දීම ආශ්‍රව සහිත ලෙසද අසායත. එය එසේ නම් අප දානයක් දීමේදී ස්වාමීන් වහන්සේ එතන මොකද මෙහෙමයි මගේ මගේ හැරලා තියෙනවා. ඔව් ඒක මෙහෙමයි. දැන් ආශ්‍රව සහිත වෙන්නේ. දැන් දානයක් දීමේදී අකුසල කර්මයක් වෙනවා කියලා කියන්නේ ලෝකේ නොදිය යුතු දාන තියෙනවා. දැන් ඊයේ පෙරේදා එක තරුණ දරුවෙක් මගෙන් ඇහුවා හාමුදුරනේ අසරණ මිනිස්සෙකුට දැන් ඔය අද කාලේ හරියට එක ප්‍රවණතාවයක් තියෙනවනේ ඔය මේ යාචක මිනිස්සු ඒ වගේම අසරණ ওই පාරවල් වල ඉන්න මොකුත් කර කියා ගන්න බැරි වැරහැලි ඇඳගෙන කෙස් වවාගෙන කිලුටු පෙරාගෙන පිරිසිදුකමක් නැතුව එහෙම ඉන්න යම්කිසි මානසික වශයෙන් රෝගී තත්ත්වෙන් ඉන්න ඒ වගේ අය අරගෙන ගිහිල්ලා හොඳට කෙස් කපලා නාවලා ඇඳුම් අන්දලා කැමැති කණ්ඩ දීලා ඔහොම කරන වැඩකට දැන් සමහරු යොමු වෙලා තියෙනවනේ ඒක හොඳයි ඒක බලහත්කාරකමක් හැටියට නැතුව මධ්‍යස්ථ විදිහට කරනවා නම් හොඳයි. දැන් අර තරුණයා මගෙන් ඇහුවේ හාමුදුරනේ එහෙම දැන් කොච්චර ಜಾති දුන්නා වුණත් එයා වඩාම කැමති මත්පැන් ටිකක් බොන්නන. එතකොට අර මොනවා දුන්නත් එයා සතුටු වෙන්නේ මත්පැන් ටිකක් අරන් දුන්නොත් නම් සතුටු වෙන්නේ. එයා ඒක ඉල්ලනවා නම් එයා ඒකට කැමති නම් එතකොට මත්පැන් ටිකක් අරන් දීම පින්කමක් නෙමෙයිද? එහෙම පින්කමක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන නොකල යුතු වෙළඳාම් හැටියට මත්ද්‍රව්‍ය වෙළඳාම් විස වෙළඳාම් එතකොට අන්න ඒ විදිහටම තමයි මත්ද්‍රව්‍ය ටිකක් දුන්නාම ඒක දානයක් කියලා මතු පිටින් බැලු බැලමට තමන් සන්තක දේ දුන්නා ඒ නිසා තමයි අපි දානේ පරමාර්ථය හඳුනාගත යුත්තේ මොකද්ද දානේ පරමාර්ථය තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම ඒකයි අපි හැමතිස්සෙම මේක අවධාරණය කරන්නේ මේ මං අත්හරිනවා නෑ මම මේ ලොකු මුදලක් වියදම් කරලා මේ මනුස්සයාට මත්පැන් අරන් දුන්නේ දැන් ඉතින් මං දුන්නනේ ඒක එහෙම දාණය සම්පූර්ණ වෙන්නේ නැහැ. දාණය සම්පූර්ණ වෙන්නේ Taman සන්තක දෙයින් අනුන්ට යහපතක් වෙන්නට. යහපතක් කරන අදහස තියෙන්නට ඕන. ඒක මූලිකයි. ඒ යහපත වෙන්නට ඕන. එතකොටයි ඒක සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා යම් දානයක් දීමේදී යහපතක් කරන අදහස නැතිනම් චේතනා වශයෙන් ඒක දුර්වලයි. යහපතක් කරන අදහස තිබුණා වුණත් යහපතක් නෙමෙයි නම් විනාශයක් නම් වෙලා තියෙන්නේ. එහෙනම් ඒක ප්‍රතිඵලය වශයෙන් අනර්ථකාරයි. එතකොට ඒ විදිහට තමයි Tamanට විපාක විඳින්න වෙන්නේ. Taman මත්පැන් ටිකක් දුන්නා නම් ඒ මත්පැන් දීමෙන් අනිත් කෙනාට යම් හානියක් සිද්ධ වුණා නම් ඉතින් Tamanට ඒ දාණය නිසා සසරේ අහක තියෙන අකුසලයක් තමයි කරගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා දාණය කියන්නේ මොනවා හරි දීම නෙමෙයි අනුන්ගේ යහපත වෙනුවෙන් යමක් දීම. එතකොට යහපත වෙනුවෙන් යමක් දෙනකොට නිවැරදි අදහසක් නොතිබුණා වුණා. අර දීපු දේ නිසා Tamanට සසරේ යම්කිසි සැපයක් ලැබෙනවා. හැබැයි චේතනාවත් නිවැරදි කරගෙන හරි අදහසින් හොඳ අදහසින් යහපත කරන අදහසින්ම ක්‍රියාත්මක වුණා ඒ තුල Tamanට සසර ගමනේ සැප විපාකත් ලැබෙනවා. Tamanගේ මනෝභාවයනොත් ගුණ නුවණින් වැඩෙනවා. එතකොට ඒක නිවන් දකින්නත් උපකාර වෙන කුසල ක්‍රියාවක් වෙනවා. ඒ නිසා සමහර දාන කියලා අදහස් කරන්නේ දීම විතරක් නම් ඒ දීම කියන එක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. දාන කියන එකෙන් අදහස් කරන්නේ තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීම කියන අදහස එතන අකුසලයක් සිද්ධ වෙන්නේ කුසලය අඩු වැඩි වෙන්නට පුළුවන්.